ආයුබෝවන්. අදත් අපි බොහොම වැදගත් කාරණාවක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අපේ දායකත්වයෙන් අග්‍ර කෙනෙක් අනේපිඩි සිටුතුමා මුහුණ දුන්නු සිදුවීමක් සහ ඒහා සම්බන්ධ ගැඹුරු ධර්ම කාරණා ටිකක්. ඔව්. මේක ඇත්තටම බොහොම සංවේදී වගේම ගැඹුරු කතාවක්. අනේපිඩි සිටුතුමා එමත් නැත්නම් අනාථපිණ්ඩික ගෘහපතියා ඒ කාලේ දැඩි විදිහට රෝගාතුර වෙලා ඉඳලා තියෙනවා. බොහොම දුක්ඛිත තත්වයක වේදනා විඳිමින් තමයි ඉඳලා තියෙන්නේ. හ්ම්. ඉතින් මේ අසනීප තත්වයේ ඉන්නකොට එතුමා මොකද කරන්නේ? එතුමා පුරුෂයෙකුට කතා කරලා කියනවා ගිහින් භාග්‍යවතුන් වහන්සේට මගේ නමින් වන්දනා කරන්න මගේ අසනීප තත්වය දන්වන්න. හ්ම්. ඒ වගේම කියනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේටත් මගේ නමින් වන්දනා කරලා මේ අසනීප තත්වය දන්වන්න. එතුමාන්ට කියන්න අනුකම්පාවෙන් මගේ නිවසට වඩින්න කියලා විශේෂයෙන්ම සාරිපුත්ත තෙරුන්ට තමයි මේ ආරාධනාව කරන්නේ. ආ ඒ කියන්නේ බුදුහාමුදුරන්ට දන්වනවා ඒත් සාරිපුත්ත තෙරුන්ට විශේෂයෙන් වඩින්න කියලා ආරාධනා කරනවා. ඔව්. ඉතින් ඒ පුරුෂයා ගිහි මේ විවිහෙටම භාග්‍යවතුන් වහන්සේටත් සාරිපුත්ත තෙරුන්ටත් දන්වනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ නිශ්ශබ්දව මේ ආරාධනාව පිළිගන්නවා. නිශ්ශබ්දව පිළිගත්තා කියන්නේ හා කියලා වචනයක්වත් කිව්වේ නැද්ද? ඔව්. ඒක තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. උන්වහන්සේගේ පිළිගැනීම ඒ විදිහයි. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේවත් එක්ක අනේපිට සිටුතුමාගේ නිවසට වඩිනවා. හරි. එතෙන්ද මොකද වෙන්නේ දෙන්නවන්සලා ගියාම? ගියාට පස්සේ සිටුතුමාම මුණ ගෙහිලා සාරිපුත්ත තෙරුන් අහනවා ගෘහපති කොහොමද ඔබට දරාගන්න පුරවන්ද වේදනාව අඩුවක් තියනවද වැඩි වෙනවද වගේ ප්‍රශ්න අහනවා එඩුවර් සිටුතුමාගේ උත්තරේ සිටුතුමා කියනවා අනේ ස්වාමිනී මට නම් දරාගන්න බෑ ඉවසන්න බෑ. වේදනාව අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා මිසක්. අඩු වෙන පාටක් නම් පේන්නේත් නැහැ. හ්ම් ඒ කියන්නේ බොහෝ දරුණු තත්ත්වයක්. ඔව්. ඒ වේදනාවේ දරුණුකම තුමා විස්තර කරන්න උපමා කීපයකුත් යොදා ගන්නෝ. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කොයිතරම් අමාරුවෙන්ද ඉඳලා තියෙන්නේ කියලා. මොනවාද ඒ උපමා? එතුමා කියනවා හරියට දක්ෂ මිනිහෙක් තීනු ආයුධයකින් උල්පිහියකින් වගේ ඔළුව පලනවා වගේ දැනෙන වාත වේදනාවක් හිසේ තියෙනවා කියලා. අම්මෝ තව කියනවා හරියට කවුරු හරි ශක්තිමත් වරපටකින් සම්පට්ටියකින් ඔළුව වටේ දාලා තද කරලා අදිනව වගේ දරුණු හිසේ කැක්කුමක් දැනෙනවා කියලා. ඒ කියන්නේ ඉවසන්නම බැරි තරමේ වේදනාව. එච්චරක් නෙවෙයි හරියට දක්ෂ ගවඝාතකෙක් හරි යාගේ අතවැසියෙක් හරි තීනු ගව විදින පිහියකින් බඩ කපල බඩවල් කීතු කීතු කරනවා වගේ ඒ විදිහට දරුණු වාතයක් කුස කීතු කීතු කරනවා වගේ දැනෙනවා කියනවා. හ්ම් කුසටත් එහෙම වේදනාවක්. අන්තිමට කියනවා හරියට ශක්තිමත් මිනිසු දෙන්නෙක් දුර්වල කෙනෙක්ව අත් දෙකේම අල්ලලා ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ මුළු ශරීරේම දැඩි දැවිල්ලක් දැනෙනවා කියලා. හරිම දරුණුයි නේද විස්තරය? කායික වේදනාවේ උපරිමයක් වගේ. ඇත්තටම ඉතින් මේ වගේ තත්වයක ඉන්න කෙනෙකුට තමයි සාරිපුත්ත තෙරුණුවන් වහන්සේ හරිම ගැඹුරු ධර්ම උපදේශයක් දෙන්නේ. ඒක පටන් ගන්නෙම ගෘහපතිය එසේනම් ඔබ මෙසේ හික්මිය යුතුයි කියලා. මේ හික්මීම කියන්නේ ඇත්තටම කියවොත් නොඇලීම හෝ නොබදී සිටීම ගැනයි. උන්වහන්සේ ක්‍රමානුකූලව පහදලා දෙනවා. හරි. කොහොමද ඒක පහදන්නේ? මුලින්ම කියනවා ගෘහපතිය ඔබ ඇසට නොඇලිය යුතුයි. ඇස ඇසුරු කරගත් විඥාණයට නොඇලිය යුතුයි. ඒ කියන්නේ ඇහ කියන ඉන්ද්‍රියටවත් ඒ හරහා ලබන දැනීමටවත් බැඳෙන්න එපා කියනවා. හ්ම්ම්. ඇස ගැන කිව්වා. ඔව්. ඊළඟට ඒ විදිහටම කනට කන ඇසුරු කරගත් විඥාණයට නාසයට නාසය ඇසුරු කරගත් විඥාණයට දිවට දිව ඇසුරු කරගත් විඥාණයට කයට කය ඇසුරු කරගත් විඥාණයට අන්තිමට මනසට මනස ඇසුරු කරගත් විඥාණයටත් නොඇලිය යුතුයි නොබැඳී සිටිය යුතුයි කියලා කියනවා ඒ කියන්නේ අපි ඉන්ද්‍රියන් හයටම සහ ඒ හරහා එන මූලික දැනීමටත් අල්ලගන්න එපා කියන එක. හරියටම එතනින් නවතින්නේ නැහැ. ඊළඟට කියනවා ඒ ඉන්ද්‍රියන්ගෙන් අපි ලබන අරමුණු වලටත් බැඳෙන්න එපාර කියලා. ඒ කියන්නේ ඇසින් දකින රූපවලට, කනින් ඇසෙන ශබ්දවලට, නාසයෙන් දැනෙන ගන්ධවලට, දිවෙන් විදින රසවලට, කයෙන් දැනෙන ස්පර්ශවලට, මනසින් සිතන අරමුණු එකල ධර්මාරම්භන වලටත් නොබැඳිය යුතුයි කියලා. හරි. ඉන්ද්‍රියන්ටත් එපා, ඒ වයින් ගන්න අරමුණුලටත් බැඳෙන්න එපා. ඊළඟද ඊළඟ පියවර තමයි මේ ඉන්ද්‍රියයි අරමුණයි එකතු වුණාම ඇති වෙන විඥාණය. ඒ කියන්නේ චක්කු විඥාණය ඇස නිසා ඇති වෙන දැනීම, සෝත විඥාණය කන නිසා ඇති වෙන දැනීම, ආදි වශයෙන් මනෝ විඥාණය දක්වා ඇති වෙන ඉන්ද්‍රිය විඥාන හයටත් බැඳෙන්න එපා කියනවා. හ්ම්. ඒ කියන්නේ දැනීම් වලටත් බැඳෙන්න එපා. ඔව්. ඊළඟට ඉන්ද්‍රිය අරමුණ විඥානය කියන තුන එකතු වුණාම ඇතිවෙන ස්පර්ශයට චක්කු සම්පස්සය, සෝත සම්පස්සය ආදී මනෝ සම්පස්සය දක්වා ඇතිවෙන ස්පර්ශ හයටත් බැඳෙන්න එපා කියනවා. ස්පර්ශය කියන්නේ අර ගැටීම වගේ එකක් නේද? ඒකටත් බැඳෙන්න එපා කියනවා. ඕ ඊට පස්සේ ඒ ස්පර්ශය නිසා හටගන්නා වේදනාවන්ට ඒ චක්කු සම්පස්සෙන් හටගන්නා වේදනාව සෝත සම්පස්සෙන් හටගන්නා වේදනාව ආදී වශයෙන් මනෝ සම්පස්සෙන් හටගන්නා වේදනාව කියන වේදනාකාය හයටත් බැඳෙන්න එපා කියනවා. ආ මෙතන තමයි සිටුතුමා අත්විඳින දෙයට කෙලින්ම සම්බන්ධ වෙන්නේ. අර දරුණු කායික වේදනාව තියෙද්දිත් ඒ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට පවා බැඳෙන්න එපා කියන එකද කියන්නේ. අන්න ඒක තමයි හරය. ඒක තමයි පුදුමය. වේදනාව තියෙනවා ඒක දරුණුයි ඒත් ඒක මගේ වේදනාව කියලා මම විඳිනවා කියලා ඒකට බැඳෙන්න එපා කියන එක තමයි මේ හික්මීම හරීම ගැඹුරුයි එතනින් මෙහාටත් යනවාද මේ උපදේශය ඔව් තව ගැඹුරට යනවා ඊළඟට උන්වහන්සේ කියනවා මේ ලෝකය මේ ශරීරයේ හැදිලා තියෙන මූලික ධාතු ස්වභාවයන්ටත් බැඳෙන්න එපා කියලා පටවි ධාතුව තද බව පොළව ආපෝ ධාතුව දියාරු බව, ඇලෙන සුළු බව. තේජෝ ධාතුව උෂ්ණත්වය ශීතල. වායෝ ධාතුව සෙලවීම පැතිරීම. ආකාශ ධාතුව හිස් අවකාශය. අන්තිමට විඥාන ධාතුවට දැනීමේ ස්වභාවය බැඳෙන්න එපා කියනවා. ඒ කියන්නේ අපි මේ මම මගේ ශරීරය කියලා හිතන් ඉන්න භෞතික සහ මානසික මූලිකාංග වලටත් බැඳෙන්න එපා කියන එක. හරියටම ඊළඟට තවත් සියුම් තලයකට යනවා. අපි මම මගේ ආත්මය කියලා තදින් අල්ලගෙන ඉන්න පංච උපාදානස්කන්ධ වලටත් බැඳෙන්න එපා කියනවා. පංච උපාදානස්කන්ධ ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය අපි මගේ කියලා අල්ලගන්න රූප කොටස වේදනා උපාදානස්කන්ධය අපි මගේ කියලා අල්ලගන්න විඳීම් සංඥා උපාදානස්කන්ධය අපි මගේ කියලා අල්ලගන්න හඳුනා ගැනීම සංඛාර උපාදානස්කන්ධය අපි මගේ කියලා අල්ලගන්න චේතනා සහ මානසික ක්‍රියාකාරකම් සහ විඥාන උපාදානස්කන්ධය අපි මගේ කියලා අල්ලගන්න දැනීම මේ පහටම බැඳෙන්න එපා කියලා අවධාරණය කරනවා. හ්ම්. ඒක නම් ඇත්තටම හිතාගන්නත් අමාරු තරම් ගැඹුරුයි. මම කියන සංකල්පයම අභියෝගයට ලක් කරනවා ලෝගේ. ඔව්. එතනිනුත් එහාට ගිහින් අරූපාවචර ධානතල වලටත් බැඳෙන්න එපා කියනවා. ආකාසානංචායතනය, විඥානංචායතනය, අකින්චඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය කියන ඒ උෂස් මානසික තලවලට පවා බැඳීමක් ඇති කරගන්න එපා කියලායි කියන්නේ. මානසික තලයකටවත් අල්ලගන්න එපා. ඔව් ඊළඟට මේ ලෝකෙට ඒද ලෝක හෝ පරලෝකට බැඳින්න එපා කියනවා. ඒ කියන්නේ මේ ජීවිතයටවත් මරණින් මතු භවයකටවත් තණ්හාවෙන් බැඳීමෙන් බලන්න එපා කියන එක. හරිම පුලුල් පරාසයක් ආවරණය කරනවා නේද මේ නොබැඳීම. ඔව්. අන්තිමට සාරාංශයක් වගේ කියනවා ගෘහපතිය ඔබ විසින් යමක් දකින ලදේද අසන ලදේද ආග්‍රාණය කරන ලදේද රස විඳින ලදේද පහස ලබන ලදේද සිතන ලදේද ඒ කිසිවකටත් නොබැඳිය යුතුයි කියලා. ඒ කියන්නේ අපේ සමස්ත අත්දැකීමටම කිසිම විදිහක බැඳීමක් ඇති කරගන්න එපා කියන එක. හ්ම් ඉතින් මේ තරම් ගැඹුරු සියුම් දේශනාවක් අර දරුණු වේදනාවෙන් පෙළෙන අනේ පිණිසිටුතුමාට ඇහුනම එතුමා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඒක තමයි පුදුමම දේ. මේ දේශනාව අහලා ඉවර වුණාම අනේ පිඬු සිටුතුමාගේ දැසින් කඳුළු වැටෙනවා. එතුමා අඬනවා. අඬනවා. ඒ වේදනාව දරා ගන්න බැරුවද එමත්නම් දුකටද? අන්න ඒ ප්‍රශ්නේම ආනන්ද තිරුන් වහන්සේ අහනවා. උන්වහන්සේ අහනවා ගෘහපතියේ ඔබ ක්ලේශයන්හි ඇලෙනවද? ඔබ ගෙලෙනවද? ඔබ පසුතැවෙනවද කියලා. නෑ. එහෙනම් ඇයි ඇඬුවේ? එතුමා කියනවා ස්වාමීනි මම බොහෝ කාලයක් ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරා භික්ෂූන් වහන්සේලා ඇසුරු කරා නමුත් මේ වගේ ගැඹුරු ධර්ම දේශනාවක් මම මීට කලින් කවදාවත් අහලා තිබුණේ නැහැ. ආ ඒ කියන්නේ දහමේ ගැඹුරු බව ඒ අසිරිය දැනීම නිසා ඇතිවුණු ප්‍රීතියටද කඳුළු ආවේ. ඒක තමයි දුකකටවත් බැඳීමකටවත් නෙවෙයි ඒ ධර්මයේ ඇති වටිනාකම ගැඹුරු තේරුම් යාම නිසා ඇතිවුණු චිත්ත ප්‍රසාදයට තමයි කඳුළු ආවේ. හරිම අසරිමත්. එතකොට ආනන්ද හැමදුර මොනවර කියනද වෙලාවේ? ඔව් ආනන්ද තෙරුන් සාරිපුත්ත තෙරුන්ට කියනවා ස්වාමීනි මේ වගේ ගැඹුරු ධර්මකාරණා ගිහි ජීවිත ගත කරන සුදු වස්ත්‍ර දරන අයට තරම් වැටහෙන්නේ නැහැ නේද කියලා. ඒ කියන්නේ මේක පැවිද්දන්ටම ගැළපෙන ගැඹුරු ධහමක් කියන අදහසින්. හ්ම්. එතකොට සිටුතුමා ඒකට මොකද කියන්නේ? සිටුතුමා ඒක අහගෙන ඉඳලා සාරිපුත්ත තෙරුන්ට කියනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. ගිහියන් උනත් කෙලෙස් අඩු තීක්ෂණ නුවණැති මේ දහම් තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ වගේ අය මේ දහම නොයසීම නිසා පිරිහෙනවා. ඒ නිසා අනුකම්පාවෙන් මේ වගේ දහමක් ගිහියන්ට දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකනම් බොහොම වටිනා ඉල්ලීමක්. Taman වගේම අනිත් අයටත් මේ ගැඹුරු දහම ලැබෙන්න ඕන කියන අදහස. ඔව්. ඉතින් ඒ අවවාදයෙන් සාකච්ඡාවෙන් පස්සේ සාරිපුත්ත තෙරුණුයි ආනන්ද තෙරුණුයි පිටවලල යනවා. ඊට පස්සේ සිටුතුමාට මොකද වෙන්නේ? ඒ තෙරුන් වහන්සේලා පිට වෙලා ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අනේපිඬු සිටුතුමා මරණයටපත් වෙනවා. මිය ගිහින් එතුමා තුසිත දෙව්ලෝක උපදිනවා. අනාථ පිණ්ඩික කියන නමින්ම දිව්‍ය පුත්‍රයෙක් වෙලා තමයි ඉපදින්නේ. ඒ කියන්නේ අර දරුණු වේදනාවෙන් මිදිලා සුගතිගාමි වෙලා ඒ ධර්ම ශ්‍රවණී ඒකට ලෝක පිටුවාලක් වෙන්නේ නැති නේද? නියත වශයෙන්ම. ඒ මරණාසන්න මොහොතේ ඒ විදිහේ ගෙඹුරු දහමක් අහලා ඒ ගැන හිත පහදව ගැනීම තමයි ඒ සුගතිගාමි උපතට හේතුරින්නේ. මෙතනින් කතාව ඉවරද නැත්නම් තව තියෙනවද? නෑ නෑ කතාවේ තවත් වැදගත් කොටසක් තියෙනවා. එදාම රාත්‍රියේ අර අලුතෙන් උපන් අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා හරීම ලස්සන ශරීර වර්ණයකින් මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට එනවා. දෙවියෙක් වෙලා ආපහු වෙනවා. ඔව්. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඒක පැත්තකින් හිට ගන්නවා. හිටගෙන ગાතා කීපයක් කියනවා. මොනවද ඒ ગાතා වලින් කියවෙන්නේ? මුලින්ම කියනවා මේ ජේතවනාරාමයේ ඉසිවුරුන් ගැවසන තැනක් ධර්මරාජානන් වහන්සේ වැඩ ඉන්න නිසා මේකමට ප්‍රීතිය ඇති කරනවා කියලා. හ්ම්. Taman දානයක් විදිහට පූජා කරපු තැන දිව්‍ය ලෝකේ නම් දැකලා සතුටු වෙනවා. ඊළඟට කියනවා සත්වයන් පිරිසිදු වෙන්නේ ක්‍රියාවෙන්, කම්ම, අවබෝධයෙන්, විජ්ජා, ධර්මයෙන්, උතුම් සීලයෙන් සහ ජීවිතයෙන් මිසක් ගෝත්‍රයෙන්වත් ධනයෙන්වත් නෙවෙයි. ඒක බොහොම වැදගත් ප්‍රකාශයක්. ඒ නිසා නුවණැති මිනිසා තමන්ගේ යහපත කැමතිනම් ධර්මය හොඳින් විමසා බල යුතුයි. ඒ තුලින් තමයි පිරිසිදු වෙන්න පුළුවන් කියලාත් කියනවා. හරි. අන්තිම ගාථාවෙන් ඊතුමා විශේෂයෙන්ම සාරිපුත්ත තෙරුන්ව වර්ණනා කරනවා. ප්‍රඥාවෙන්ද, සීලෙන්ද, සංසිඳීමෙන්ද, උපසමෙන්ද සාරිපුත්ත තෙරුන් වගේ තමයි පාරගත වූ නිවන් දුටු භික්ෂුන් අතර වුණත් ඊතුමා තමයි ශ්‍රේෂ්ඨතමයා, පරමෝ කියලා කියනවා. ආ, Tamante අන්තිම මොහොතේ ඒ උතුම් දහම් දෙසු සාරිපුත්ත තෙරුන් ගැන ලොකු පැහැදීමක් ගෞරවයක් තියෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් මේ ගාථා ටික කියලා දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේට වන්දනා කරලා එතනම අතුරුදහන් වෙනවා. බුදුහාඳුරෝ මේකට මොකද කියන්නේ? පහවදා උදේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නමතලා මහණෙනි ඊයේ රාත්‍රියේ හරිම ලස්සන වර්ණයක් තියෙන දිව්‍ය පුත්‍රයෙක් ඇවිත් මුළු 제තවණියම බබුලවල මට වන්දනා කරලා මේ මේ ගාථා ටික කියලා ගියා කියලා ඒ සිදුවීම විස්තර කරනවා. ඒක අහගෙන හිටපු ආනන්ද තෙරුන් වහන්සේට කාරණාව තේරෙනවා. උන්වහන්සේ කියනවා ස්වාමිනී ඒ එන්න ඇත්තේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙන්න ඇති. මොකද අනාථපිණ්ඩික ගෘහපතියා සාරිපුත්ත තෙරුන් කෙරෙහි අතිශයින්ම පැහැදිලා හිටියේ. ආනන්ද හඳුරේක අනුමාන කරනවා. ඔව් ඒ අන්තිම ගාථාවෙන් සාරිපුත්ත තෙරුන්ව වර්ණනා කරපු නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ ඒ නුවණින් තේරුම් ගැනීම අනුමත කරනවා සාදු සාදු ආනන්ද නුවණින් යම් තැනකට එළඹියුන්ටුනම් ඔබ එතනට එළඹුණා. ඒ ආවේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයාම තමයි කියලා තහවුරු කරනවා. හරිම පුදුම කතාවක්. අසනීප වෙලා වේදනාවෙන් ඉඳලා ගැඹුරු දහමක් අහලා පිය ගිහින් දිව්‍යයක් වෙලා ආපහු ආවිත් ඒ දහමයි දහම් දෙසූ කෙනයි වර්ණනා කරනවා. ඔව්. ඒකෙන් පේනවා මරණාසන්න මොහොතේ හිත පිහිටුවා ගන්න ආකාරයේ වැදගත්කම සහ ධර්ම ශ්‍රවණයේ බලය. ඉතින් මේ මුළු සිදුවීමෙන් මේ අනදපිණ්ඩක සූත්‍රයෙන් අපිට අහගෙන ඉන්න අයට මෙනෙහි කරන්න ජීවිතයට එකතු කරගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය. එහෙම නැත්නම් ගැඹුරු අදහස මොකක් වෙන්න පුරවන්ද? ම්ම් ඇත්තටම කාරණා කීපයක්ම තේනෝ. එකක් තමයි අර සාරිපුත්ත තෙරුන් වහන්සේ දේශනා කරපු නොබඳී සිටීම පිළිබඳ ගැඹුරු උපදේශය. දැඩි කායික වේදනාවක් මැද්දේ උනත් ඒ වේදනාවට Tamanගේ ඉන්ද්‍රියන්ට අරමුණු වලට මේ ලෝකයට මම කියන හැඟීමට පවා නොබැදී ඉන්න මනස පුහුණු කරන්න පුරවන්න ඒක කෙනෙකුගේ ඒ මොහොතේ අත්දැකීම කොයිතරම් වෙනස් කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ වේදනාව තිබුණත් ඒ වේදනාවෙන් මනස නිදහස් කරගැනීමේ හැකියාව ගැන හිතන්න පුළුඹවනවා. ඔව්. අනිත් කාරණය තමයි මරණය කියන්නේ අවසානයක් නෙවෙයි. නමුත් ඒ මරණාසන්න මොහොතේ හිතේ ස්වභාවය ඊළඟ ගමනට කොයිතරම් බලපානවද කියන එක. අනේ පිඩු සිටුතුමා වගේ කෙනෙක් දරුණු දුකක් විඳිමින් හිටියත් ඒ අන්තිම මොහොතේ ලැබුණු ධර්මාවවාදේ නිසා, ඒ ගැන හිත පහදවා ගැනීම නිසා දුක් විඳි ගෘහපතියෙකුගේ තැන ඉඳලා ධර්මයේම වර්ණනා කරන දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. ඒ පරිවර්තනයේ ධර්මයේ කොතරම් බලපෑවද කියන එකත් අපිට ගැඹුරින් හිතන්න ඉඩ තියෙනවා. ඇත්ත මෙන්ම ඒ කියන්නේ ජීවිතයේ ඕනෑම මොහොතක විශේෂයෙන්ම අභියෝගාත්මක මොහොතක වුණත් ධර්මයට සිත යොමු කිරීමේ වටිනාකම මේ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා. බොහොම ස්තුතියි අද දවසේ මේ වටිනා සාකච්ඡාවට එකතු වුණාට. ඔබටත් බොහොම ස්තුතියි.